ආදරණීය මෑණියන්ටත් ඒ වගේම එතුමියගේ වැඩිමහල් දියණිය වන වටරැක මානෙල් සේනාධීර මහත්මියටත් පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ පෙරදරි කොටගෙන ඒ අයගේ භව ගමන සුවපත් වේවා උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් ඇතිව අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන. ඒ දායක පින්නතුන් අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ අනන්ත සසරෙහි නුපුහුණු කළ අපගේ සිත් යෝනිසෝ මනසිකාරයේ දක්වා පුහුණු කර ගැනීමට බුදුරජාණන් වහන්සේ වදාළ උපදෙස් මොනවද කියලා පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකාව හැටියට සිහිපත් කළේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේහි දෙවන සූත්‍රය වන සබ්බාසව සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක්. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ මහණෙනි දන්නා වූ තනත්තාට දක්නා වූ තනත්තාට පමණයි මේ ආශ්‍රව ධර්ම ශ්‍රය කිරීම පිළිබඳව දේශනා කරන්නේ එසේ නොදන්නා වූ නොදක්නා වූ තනත්තාට නොවේ කුමක් දන්නා වූ කුමක් දක්නා වූ තනත්තාටද කියලා බුදුරජාණන් වහන්සේම නැවත එහි පැනයක් මතු කරලා උන්වහන්සේම දේශනා කරන යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං යෝනිසෝ මනසිකාරයේ කුමක්ද අයෝනිසෝ මනසිකාරයේ කුමක්ද කියලා දන්නා වූ දක්නා වූ තැනැත්තාට පමණයි මේ ආශ්‍රව ධර්ම කෙලස් ධර්ම ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙල පුරුදු පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. එනිසා ඒ බඳු කෙනෙකුට පමණයි ඒ ආශ්‍රවශය කිරීමේ වැඩපිළිවෙල දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ එහිදී විශේෂයෙන් අවධාරණය කරනවා ඒ සූත්‍ර දේශනාව ආරම්භයේදී. ඒ වගේම තවත් සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ මේ කාරණේ මේ ආකාරයෙන්ම අවධාරණය කරලා තියෙනවා. යෝනිසෝ මනසිකාරය කුමක්ද අයෝනිසෝ මනසිකාරය කුමක්ද කියලා දන්නා වූ දක්නා වූ තැනැත්තාට පමණයි මේ නිර්වාණ ගාමිනී මාර්ගයේහි අවශ්‍ය ප්‍රතිපදාව සම්පූර්ණ කරන්නට පුළුවන් වෙන්නේ කියන කාරණය. ඉතින් මේ මාතෘකාව පාදක කොටගෙන අද දායක පින්නතුන් විසින් අපට ආරාධනා කරන්නට යෙදුනේත් මේ කරුණ පැහැදිලි කර දෙන හැටියට සසරේ දීර්ඝ කාලයක් අපි වැඩි දෙනෙකුගේ සිත් සතන් මේ යෝනිසෝ මනසිකාරය කුමක්ද අයෝනිසෝ මනසිකාරය කුමක්ද කියලා තේරුම් ගන්නට හෝ එහෙම නැත්නම් ඒවා තේරුම්ගෙන පුරුදු පුහුණු කළ සිත් සතන් නොවේ. සමහර කෙනෙක් ඒක හරියට තේරුම්ගෙනවත් නොතිබෙන්නට පුළුවන්. ඉතින් ඒ බඳු පිරිසට ඒ යෝනිසෝ මානසිකාරය දක්වා සිත පුරුදු පුහුණු කරන්නට තථාගතයන් වහන්සේ දේශනා කළ මාර්ගෝපදේශ මොනවද කියලා පැහැදිලි කර දෙන්නට කියන එකයි දායක පින්නතුණුත් ආරාධනා කරලා තියෙන්නේ. අපි යම්කිසි දෙයක් નિවරදිව කරන්නට නම් පළමුවෙන් ඒ පිළිබඳව අපි දැනුමක් වැටහීමක් ඇති කරගන්නට ඕන. ඒ මৌলিক දැනුමවත් අපට ඒ පිළිබඳව නැතිනම් අපට ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ කාරණේ තමයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම අවධාරණය කරන්නේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදා මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියලා දන්නා වූ දක්නා වූ තැනැත්තාටයි මේ ධම දේශනා කරන්නේ. එතකොට මෙතන වචන දෙකක් සඳහන් වෙනවා දන්නා වූ දක්නා වූ. මේ වචන දෙක විශේෂයෙන් අපේ අවධානයට ගත යුතුයි කුමක් නිසාද? මූලික වශයෙන් අපිට යමක් පිළිබඳව ඇති වෙන්නේ දැනුමක්. ඊට පස්සේ තමයි මේ පිළිබඳව දැක්මක් ඇති වෙන්නේ. එතකොට දැනුම කියන්නේ කුමක්ද? දැක්ම කියන්නේ කුමක්ද? දැනුමක් කියලා කියන්නේ මේ ශාසන විවාහාරෙහි පවතිනවා ප්‍රඥාව අවදි වෙන පියවර තුනක්. පළමු පියවර තමයි සුතමය ඥානය, දෙවන පියවර චින්තාමය ඥානය, තුන්වෙනි පියවර භාවනාමය ඥානය. සුතමේ ඥානයයි කියන්නේ මූලික වශයෙන් අපට යමක් පිළිබඳව අසූ දැනුමක් ඇති කරගන්නට ඕන. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියලා අපිට මූලික වශයෙන් අපි අහලා දැනගෙන තියෙන්නට ඕන. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි චින්තාමය. ඒ කියන්නේ සිතලා කල්පනා කරලා ඒක තේරුම් අරගෙන තියෙන්නට ඕන. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි භාවනාමය ඥානෙ. ඒ කියන්නේ සිහිනුවණින් යුක්තව පුරුදු පුහුණු කරලා ඒ පිළිබඳ භාවිතමය ඥානයක් ඇති කරගන්නට ඕන. අන්න එතනදි තමයි අපිට ඒක දැක්මක් බවට පරිවර්තනය වෙන්නේ. මූලික වශයෙන් දැනුමක් ඇති වෙනවා දෙවනුව තමයි අපි ඒක පුරුදු පුහුණු කරන ප්‍රමාණයත් එක්කලා දැක්ම අවදි වෙන්නට පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ காரணා දෙක තමයි මෙහිදී අවධාරණය කරන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියලා මූලික වශයෙන් අපට දැනුමක් තියෙන්න ඊළඟට ඒ පිළිබඳව දැක්මක් ඇති කරගන්න ඕන. අන්න ඒ විදිහට දැනුමක් දැක්මක් ඇති කෙනෙකුටයි මේ ආශ්‍රව ධර්ම ප්‍රහාණය කිරීම දේශනා කරන්නේ. එතකොට මේ දේශනා කරනවා කියලා අදහස් කරන්නේ වෙනත් කෙනෙකුට ඒක කියා දීලා තේරුමක් නැහැ අර මූලික කරුණු දෙකවත් හරියට දැනගෙන වටහාගෙන පුරුදු පුහුණු කරන්න සමත් වෙන්නේ නැතිනම් ඒ නිසා මේ සමස්ත නිර්වාණගාමිනී මාර්ගයේම රඳා පවතින්නේ මේ යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය નિවරදිව වටහා ගැනීම මතයි පුරුදු පුහුණු කිරීම මතයි කියන කාරණය මෙයින් අපට හොඳාකාරවම තහවුරු වෙනවා ඊළඟට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි මොකක්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ. අපි මුලින්ම මෙහි වචනාර්ථය පැහැදිලි කර ගන්නට ඕන. මනසිකාර කියලා කියන්නේ මෙනෙහි කිරීම. මනසිකාර කියලා කියන්නේ අපේ සිත්වල යෙදෙන එක්තරා චෛතසික ධර්මයක්. ඒ මනසිකාර නමින්ම චෛතසිකයක් දැක්වෙනවා. මේ මනසිකාර නැමැති චෛතසිකය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියටයි හැඳින්වෙන්නේ. සබ්බචිත්ත සාධාරණ කියලා කියන්නේ සෑම සිතකම අනිවාර්යෙන්ම යෙදෙන චෛතසික ධර්මයක්, ගුණයක්. මොකක්ද මානසිකාරය? මානසිකාරය කියලා කියන්නේ මෙනෙහි කරනවා. ඒ කියන්නේ අරමුණු පිළිබඳව නැවත නැවත අවධානය යොමු කරමින් ඒ අරමුණු ආවර්ජනා කරන ගතිය එහෙම නැත්නම් ඒවා පිළිබඳව සිතන ගතිය, කල්පනා කරන ගතිය, ඒවාට සිත යොමු කරන ගතිය තමයි මේ මානසිකාර කියලා හඳුන්වන්නේ. ඒතර මේක සෑම සිතකම පවතින එක්තරා ගුණයක්, එක්තරා චෛතසික ධර්මයක්. සමහර අවස්ථාවලදී මේ මානසිකාර ගුණය වඩාම ප්‍රකට වෙලා මතුවෙන අවස්ථා තමයි අපි සිතනවා, කල්පනා කරනවා, මෙනෙහි කරනවා ආවර්ජනා කරනවා ප්‍රත්‍යවේක්ෂා කරනවා ආදී විවිධ වචන වලින් හඳුන්වන්නේ ඒ මානසිකාර ගුණය වඩාත් ප්‍රකට වෙන අවස්ථා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා මේ මානසිකාරයෙහිවත් මේ අරමුණු කෙරෙහි නැවත නැවත අවධානය යොමු කරමින් ඒවා පිළිබඳව සිතන එක කල්පනා කරන එක අපට දෙවිධයකින් කරන්නට පුළුවන්. එකක් තමයි යෝනිසෝ මනසිකාර අනිත් එක තමයි අයෝනිසෝ මනසිකාර. ඒතර මොකද්ද යෝනිසෝ මනසිකාරය? ඒතර මනසිකාර කියලා කියන්නේ මෙනෙහි කිරීම යෝනිසෝ කියන්නේ කොමක්ද? යෝනි කියලා කියනවා උත්පත්ති ස්ථානයට. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් උපදින තැන මනුෂ්‍ය යෝනි, තිරස්චීන යෝනි, പ്രേත යෝනි, අසුර යෝනි ආදී වශයෙන් මේ සත්වයින් උපදින තැන් දක්වනකොට යෝනි කියන වචනය භාවිත කරලා තියෙනවා. එතකොට යෝනිසෝ කියලා කියන්නේ ඒ උත්පත්ති ස්ථානයට අනුව මානසිකාර මෙනෙහි කිරීම. එතකොට යමක් මෙනෙහි කරනකොට යමක් පිළිබඳව කල්පනා කරනකොට සිතනකොට නිකන් ආවට ගියාට සිතන්නේ නැතිව ඒ පිළිබඳව එහි මූලය කුමක්ද කියලා දකිමින් ඒ පිළිබඳව සිතන්නට පෙළඹෙනවා නම් ඒ කියන්නේ ධර්මානුකූල වචනෙන් කියනවා නම් හේතුඵල වශයෙන් යමක් දකින්නට විශේෂයෙන් යොමු වීම. එතකොට අරමුණු පිළිබඳව මෙනෙහි කරනවා, කල්පනා කරනවා, සිතනවා නිකම්ම නෙමේ ඒවා කොහොමද කවර හේතුවකින්ද කවර ප්‍රත්‍යයකින්ද ජනිත වෙන්නේ කියලා විමසිලිමත් වෙමින් තමයි ඒ පිළිබඳව සිතා බලන්නේ. එතකොට අන්න ඒ විදිහට සිතන්නට පුළුවන් නම් තමයි ඒතනත්තාට යෝනිසෝ මනසිකාරයක් දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. වචනාර්ථය ගත්තහම අපිට මූලික වශයෙන් ඒ බඳු මූලික පැහැදිලි කිරීමකට යොමු වෙන්නට පුළුවන්. එතකොට අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ අර විදිහට මූලයක් ඇතිව, පදනමක් ඇතිව, හේතුවක් ඇතිව හේතුප්‍රත්‍ය වලට අනුව යමක් පිළිබඳව සිතනවා කල්පනා කරනවා නෙමෙයි තම තමන්ට සිතෙන හැඟෙන විදිහට තම තමන්ගේ හැඟීම් වලට අනුව තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව ඒ හැඟීම් වලට වහල් වෙලා රුචි අරුචිකම් වලට වහල් වෙලා තමන්ගේ ඇබ්බැහි වලට වහල් වෙලා යමක් පිළිබඳව සිතනවා නම් කල්පනා කරනවා නම් මෙනෙහි කරනවා නම් ඒකට තමයි අයෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ. ඒ මොකද මේ මෙනෙහි කිරීම ඒ ඒ කාරණයට අදාළ හේතු ප්‍රත්‍යයට අනුව නෙවෙයි ඒවා පිළිබඳව විමසා බලන්න. හේතුඵල කියන මූලික ලෝක ධර්ම න්‍යායට අනුව නෙමෙයි ඒවා විමසා බලන්නේ. එතකොට ඇත්තට මෙතන විමසීමක් ඇත්තේ නැහැ. තම තමන්ගේ රුචි අරුචිකම් අනුව, හැඟීම් අනුව, තමන්ගේ සිතුම් පැතුම් අනුව, ඇබ්බැහි අනුව ඒවා පිළිබඳව කල්පනා කිරීමක්, සිතීමක් පමණයි එහි පවතින්නේ. ඒකට තමයි අයෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන මෙහෙම හේතුඵල වශයෙන් යමක් පිළිබඳව සිතා බලන්නට නම් යම් කිසිවක් ඇති වෙන ක්‍රමය එහි හේතු ප්‍රත්‍ය වලට අනුව දකින්නට නම් ඒතනත්තා සතුව තිබිය යුතු මූලික ගුණාංග මොනවාද ප්‍රධාන වශයෙන්ම ඒ පිළිබඳව සති සම්පජඤ්ඤ තිබිය යුතුය සති සම්පජඤ්ඤයට සති සම්පජඤ්ඤයේ තියනවා නම් තමයි ඒතනත්තාට පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරය පවත්වන්නට. මොකද්ද සති සම්පජඤ්ඤය කියලා කියන්නේ? සති කියලා කියන්නේ සිහිය. සම්පජඤ්ඤය කියලා කියන්නේ විමසිලිමත් නුවණ. එතකොට යම් කිසි කෙනෙකුට සිහිය සහ විමසිලිමත් නුවණ දියුණු කරගන්නට පුළුවන් නම් තමයි මේ කියන යෝනිසෝ මනසිකාරය નિවරදිව පවත්වන්නට පුළුවන් එහෙම කෙනෙකුට පමණයි මේ ලෝක ධර්මතාවයන්ගේ යථා ස්වභාවය ටිකෙන් ටික දැනගන්නට අවබෝධ කරගන්නට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් දැන් අපිට මූලික වශයෙන් අපි තේරුම් ගත්තා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? වචනාර්ථ වශයෙන් ගත්තහම එහි අර්ථය කුමක්ද? ඊළඟට ඒ යෝනිසෝ මානසිකාරය ඇති කරගන්නට අත්‍යවශ්‍ය වෙන සාධක දෙක මොනවද කියලා. එතකොට දැන් එහෙමනම් අපි ඊළඟට තේරුම් ගන්නට ඕන මේ සතිය සහ සම්පජඤ්ඤය කියන්නේ මොනවද? ඒවා දියුණු කරගන්නේ කොහොමද? ඒවා ප්‍රගුණ කරන්නේ කොහොමද? අන්න ඒ ටික අපි හරියට තේරුම් ගත්තොත් තමයි අපිට අනුක්‍රමයෙන් යම් අරමුණක් පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නට සිතන්නට පුළුවන් හැකියාව දියුණු කරගත හැකියි. එතකොට පළමු කාරණේ තමයි සති සිහිය. යම් අරමුණක් පිළිබඳව සිහියෙන් බලන්නට අපි ටිකෙන් ටික පුහුණු වෙන්නට ඕන. අනන්ත සසරෙහි අපි අරමුණු පිළිබඳව සිහියෙන් බලලා නෙමෙයි අසිහියෙන් බලලයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඇබ්බැහි වෙලා තියෙන්නේ. එතකොට මේ ජීවිතේ මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ පතහාගත ධර්මය අහලා ඒවා තේරුම් අරගෙන මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියලා යම් ප්‍රමාණයකට දැනුවත් වෙලා අපි දැන් මේ උත්සාහ කරන්නේ ඊට අදාළ සාධක පුහුණු කරන්න. එහෙමනම් සිහිය කියන්නේ කුමක්ද කියලා තේරුම් අරගෙන ටිකෙන් ටික එය ප්‍රගුණ කරන්නට අපි වෑයම් කරන්නට ඕන. එතකොට සිහිය කියන්නේ කොමක්ද කියලා විමසනකොට විවිධ භාවනාචාර්යවරු ඒ පිළිබඳව බොහෝ දුරට සමාන නමුත් පුංචි පුංචි වෙනස්කම් තියෙන අර්ථකථන කරනවා. ඒ වගේම ඒ අතර යම් යම් වැරදි විදිහට වැටහීම් ඇති කරගන්නට පුළුවන් ප්‍රකාශනත් ඒ අතර අන්තර්ගත වෙනවා. ඒ නිසා අපි මූලික වශයෙන් පරිස්සමින් තේරුම් ගන්නට ඕන මොකක්ද සිහිය මොකක්ද නුවණ හෙවත් මේ සම්පජඤ්ඤය කියලා කියන්නේ. සිහිය කියන්නේ එක්තරා කුසල චෛතසිකයක්. සති කියන කුසල චෛතසිකය. කුසල චෛතසිකයක් කියලා කියන්නේ කුසල් සිත්වල යෙදෙන චෛතසික ධර්මයක්. සමහර චෛතසික ධර්මය තියෙනවා කුසල් සිත්වලත් යෙදෙනවා අකුසල් සිත්වලත් යෙදෙනවා ක්‍රියා සිත්වලත් යෙදෙනවා විපාක සිත්වලත් යෙදෙනවා ඒවා හඳුන්වනවා සබ්බ චිත්ත සාධාරණ සියලුම සිත්වලට සාධාරණ චෛතසික සමහර චෛතසික තියෙනවා කුසලයේත් යෙදෙනවා අකුසලයේත් යෙදෙනවා ඒවා හඳුන්වනවා ප්‍රකීර්ණක චෛතසික කියලා විටක කුසලයේ යෙදෙනවා විටක අකුසලයේ යෙදෙනවා දැන් එහෙම සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයක් තමයි අපි කියවර මානසිකාර එහෙම චෛතසික හතක් දැක්වෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකා එතකොට ඒ චෛතසික ධර්ම සෑම සිතකටම පොදුයි ඊළඟට ප්‍රකීර්ණක චෛතසික කියලා කියන්නේ විටක කුසලයේ හියදෙනවා විටක අකුසලයේ හියදෙනවා දැන් වීරය ගත්තහම අකුසල් කරන තැනැත්තාට ඒ අකුසලය සම්බන්ධව වීරය දෙනවා කුසල් කරන තැනැත්තාට ඒ කුසලය සම්බන්ධව වීරය දෙනවා ඒ ඒ විදිහට ප්‍රකීර්ණක චෛතසික දක්වලා තියෙනවා. ඊළඟට තව සමහර චෛතසික තියෙනවා කුසලයේහි පමණක් යෙදෙන තවත් සමහර චෛතසික ධර්ම තියෙනවා අකුසලයේහි පමණක් යෙදෙන. අන්නේ අකුසලයේහි පමණක් යෙදෙන චෛතසික හඳුන්වනවා අකුසල චෛතසික කියලා. කුසලයේහි පමණක් යෙදෙන චෛතසික හඳුන්වනවා කුසල චෛතසික කියලා. එතකොට ඒක සෑම කුසලයකටම සාධාරණ හැම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙනවා නම් ඒවා විශේෂයෙන් හඳුන්වනවා සෝබන සාධාරණ චෛතසික කියලා. සෝබන සාධාරණ කියලා කියන්නේ සෝබන සිත් කියලා කියන්නේ කුසල් සිත්. එතකොට මේ සති කියන චෛතසිකය සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන චෛතසිකයක් නිසා සති චෛතසිකය හඳුන්වනවා සෝබන සාධාරණ චෛතසිකයක් හැටියට. දැන් එතකොට අපට යම් කුසල් සිතක් ඇති වෙනවා නම් ඒ සෑම කුසල් සිතකම මේ සති කියන චෛතසිකය තියෙනවා. නමුත් ඒ සති චෛතසිකයේ සෑම කුසල් සිතකම තිබුණට සති චෛතසිකය වඩා බලවත් වුණොත් තමයි අපට සිහිය පිහිටුවාගෙන යම් අරමුණක් දැස බලන්නට පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි කියවනේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකය කියන්නේ හැම සිතකම යෙදෙන චෛතසික ගැන එයින් එකක් තමයි ඒකග්ගතා. ඒකග්ගතා කියලා කියන්නේ සමාධිය කියලා අපි හඳුන්වන චෛතසිකය තමයි ධර්මයේදී ඒකග්ගතා කියලා හඳුන්වන්නේ. ඒතර මේ ඒකග්ගතා චෛතසිකය සෑම සිතකම යෙදෙනවා. එහෙම යෙදුණු පමණට අපට සමාධිය තියනවා කියලා කියන්නට බෑ. සමාධිය තියනවා කියලා කියන්නට නම් ඒ ඒකාග්‍රතාවය දියුණු කරන්නට ඕන. අකුසල් සිතෙහි ඒකාග්‍රතාවයේ දියුණු වුණොත් ඒක අකුසල සමාධිය. කුසල් සිතෙහි ඒකාග්‍රතාවයේ දියුණු වුණොත් තමයි ඒක කුසල සමාධිය කියලා හඳුන්වන්නේ. ඒතර දියුණු කරන ලද ප්‍රගුණ කරන ලද වඩා ශක්තිමත් කරන ලද ඒකාග්‍රතාවය තමයි අපට යම් අරමුණක් කෙරෙහි බොහෝ වේලා අවධානය යොමු කරගෙන ඉන්නට අපට උපකාර වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ සතිචෛතසිකය සෑම කුසල්සිතකම යෙදුනට ඒ සතිචෛසිකේ බලවත් උනේ නැතිනම් අපට අරමුණ පිළිබඳව සිහියෙන් බලන්නට පුළුවන් කමක් නැහැ. දැන් පින්නතුන් අහලා තියෙනවා ඉන්ද්‍රිය ධර්ම කියලා කොටසක් බෝධිපාක්ෂික ධර්මවලදී දක්වනවා ඉන්ද්‍රිය ධර්ම පහක්. අභිධර්මයේ ඉන්ද්‍රිය 22ක් දක්වනවා. ඒන් අපට ගුණ නුවණ දියුණු කරන්නට උපකාර වෙන ඉන්ද්‍රිය පහක් තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් එතනත් එදෙනවා සති. දැන් මේවා ඉන්ද්‍රිය ධර්ම හැටියට දක්වන්නේ කුමක් නිසාද? මේ කියන චෛතසිකයක් බලවත් වුනොත් ඒ චෛතසික වලට පුළුවන් අවශේෂ චිත්තචෛතසික ධර්මයන් Tamanට අනුකූලව හසුරුවා ගන්න. හැබැයි එහෙම පුළුවන් වෙන්නේ ඒ චෛතසික ධර්ම බලවත් වුනොත් විතරයි. සද්ධාව බලවත් වුනොත් තමයි සද්ධාවට අනුව අවශේෂ චිත්තචෛතසික ධර්ම හසුරවන්න පුළුවන්. වීරය බලවත් වුණොත් තමයි ඒ වීරයට අනුව අවශේෂ චිත්තචෛතසික ධර්ම හසුරවන්න පුළුවන්. සිහිය බලවත් වුණොත් තමයි සිහියට අනුව අවශේෂ චිත්තචෛතසික ධර්ම හසුරවන්න පුළුවන්. අර බලවත් නොවු සිහියට පුළුවන්කමක් නැහැ අවශේෂ චිත්තචෛතසික හසුරවන්න. එහෙමනම් අපි උත්සාහ කරන්නට ඕන ඒ සති චෛතසිකය ටිකෙන් ටික ටිකෙන් ටික දියුණු කරගන්නට ඒකට තමයි සිහිය ප්‍රගුණ කරනවා සිහිය පුහුණු කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරනවා කියලා කියන්නේ අන්නේ සති චෛතසිකය ටිකෙන් ටික දියුණු කරගන්නට උත්සාහවත් වීමයි. ඒ සති චෛතසික දියුණු කරගන්නට කමඨහන් හැටියට බුදුරජාණන් වහන්සේ මූලික කරුණු හතරක් දේශනා කරනවා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කයේ යම් යම් කොටස් ඉරියව් ආදිය පාදක කොටගෙන අපට මේ සිහිය දියුණු කරන්න පුළුවන්. සිත පිළිබඳව අවධානය යොමු කරගෙන අපට සිහිය දියුණු කරන්න පුළුවන්. ඒ වගේම වේදනාව පිළිබඳව අරමුණු කරගෙන අපට සිහිය දියුණු කරන්න පුළුවන්. ඒ වගේම නීවරණ ධර්ම, බොජ්ජංග ධර්ම, ඒ වගේම ස්කන්ධ ආයතන ආදිය පිළිබඳව අවධානය යොමු කරමින් ඒ සියුම් නාම රූප ධර්ම කොටාස පිළිබඳව අවධානය යොමු කරමින් අපට සිහිය දියුණු කරන්නට පුළුවන්. එතකොට මේ කවර ආකාරයෙන් හෝ සිහිය දියුණු කරන්නට නම් අපි සිහිය කියන්නේ කුමක්ද කියලා යම් ප්‍රමාණයකට තේරුම් ගන්නට ඕන. සිහිය කියන්නේ මූලික වශයෙන් කුසල චෛතසිකයක් කියලා සිහිපත් කළා. එහි ගති ලක්ෂණ මොනවද? ධර්මයේ සඳහන් කරනවා සරණං සති සිහි කර දෙන්නේ සිහියයි. සිහිය විසින් තමයි අපට නිවරදිව අරමුණ සිහි කර දෙන්නේ. ඒ වගේම ඒ අරමුණ පිළිබඳව ක්‍රියාත්මක වෙන සිත අපට නිවැරදිව සිහි කර දෙන්න. අරමුණත් සිතත් නිවැරදිව සිහි කර දෙන නිසා අපට මේ චෛතසික ධර්මය හඳුන්වනවා සති කියලා. ඒතර මොකද්ද අරමුණත් සිතත් සිහි කර දෙනවා කියලා කියන්නේ අපි සිහියෙන් කරන්නේ යම්කිසි අරමුණක් කෙරෙහි අපේ අවධානය යොමු වෙනකොට ඒ අවධානය යොමු වෙන අරමුණත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන සිතත් පිළිබඳව පූර්ණ අවධානය පවත්වා ගන්නට උත්සාහ කිරීම. ඒ සිහිය දියුණු කිරීම සඳහා අපි කල යුත්තේ එයයි. දැන් හුඟක් වෙලාවට සමාජයේ බොහෝ දෙනා තේරුම් අරගෙන තියනවා සිහිය දියුණු කිරීම සඳහා අරමුණ කෙරෙහි අවධානය පවත්වා ගත යුතුයි කියන කාරණා. අරමුණ කෙරෙහි අවධානය තියෙන්නත් ඕන. හැබැයි අරමුණ ගැන විතරක් අවධානය තිබුණා කියලා අපට සිහිය පවත්වන්නට පහසු නෑ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කොටියෙක් සිංහෙක් බලලෙක් වගේ සතෙක් ගොදුරකට පනින්න සූදානම් වෙනකොට කුරුමානම් අල්ලනකොට ලොකු අවධානයකින් ඉන්නවා ඒ අරමුණ පිළිබඳව. නමුත් ඒ සතාට තමන්ගේ සිත වැඩ කරන විදිහ ගැන අවධානයක් වැටහීමක් නැහැ. එහෙමනම් ඒ බඳු තැනකදී සිහිය පිහිටන්නේ නැහැ. ඉතින් අපටත් අපි කැමති යම්කිසි අරමුණක් ඉන්ද්‍රයන්ට ගෝචර වෙනකොට ඒ කියන්නේ දකින්න කැමති රූපයක් අපට පේනවා නම් අපි ගොඩාක් උනන්දුවෙන් ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන බලාගෙන ඉන්නවා. අපි කැමති හඬක් ගීතයක් අපට ඇහෙනකොට අපි ඒ කෙරෙහි ගොඩාක් උනන්දුවෙන් අවධානය පවත්වාගෙන ඉන්නවා. නමුත් එහෙම හිටියයි කියලා විතරක් සිහිය පිහිටන්නේ සිහිය පිහිටන්න නම් අරමුණ පිළිබඳවත් ඒ අරමුණට ප්‍රතිචාර දක්වන සිත පිළිබඳවත් අපේ අවධානය තියෙන්න ඕන. වෙනත් වචන වලින් කියනවා නම් බාහිර ආයතනයත් ඒ වගේම ආධ්‍යාත්මික ආයතනයත් ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවනේ චක්කු සෝත ඝාන જીවහා කාය මන මේ ඉන්ද්‍රිය හය. මේ ඉන්ද්‍රිය හයෙන් තමයි අපි බාහිර අරමුණු ගන්නෙ. ඇත්තටම ඇසින් අරමුණු ගන්නවා කියලා කිව්වට ඇහැට කරන්නට පුළුවන් මේ කැමරා කාචයෙන් කරන කාර්ය විතරයි බාහිර සටහන ඇතුළට ගන්න එක. ඒක දැකගන්නේ ඇත්තටම චක්කු විඥානේ. එහෙමනම් ඇසත් බාහිර රූපයත් චක්කු විඥානයත් එකට එකතු වීම හේතු කොටගෙන තමයි මේ දර්ශන කෘත්‍ය කෙරෙන්නේ. දැකීම නැමැති ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට කනත් බාහිර ශබ්දයක් සෝත විඥානයත් ඇතිවීම තුළ තමයි එහෙම නැත්නම් එකතු වීම තුළ තමයි ඇසීම නැමැති ක්‍රියාවලිය සිද්ධ දැන් අර චක්කු විඥානේ පහළ වුණාට පස්සේ බාහිර රූපය දුටුවහම එතනින් ඒක ඉවර වෙන්නේ නැහැ. ඒ චක්කු විඥාණයෙන් අරන් දෙන අරමුණ පිළිබඳ අරමුණ ඊට පස්සේ සිතෙන් පිළිගන්නවා. සම්පටිච්චන. ඊට පස්සේ සම්තිරණ. මොකක්ද මේ අරමුණ මොකක්ද මේ දැක්කේ කියලා විමසා බලන්නට උත්සාහ කරනවා. සොයා බලන්නට උත්සාහ කරනවා. අර කලින් අපි දැකලා තියෙන දේවල් කලින් ඒවා පිළිබඳව හිතලා තියෙන දේවල් මේ පරණ අපි අරගෙන තියෙන දැනුම් සම්භාරයේ පාදක කොටගෙන මේ අලුතෙන් ආපු අරමුණු මොකක්ද කියලා සොයා ගන්නට උත්සාහ මේක හරියටම අර පරිගණක යන්ත්‍රයකට අපි යම් යම් මෘදුකාංග ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ මෘදුකාංග වලින් යම්කිසි ආකාරයකට ඒ පරිගණක ක්‍රියාවලිය හසුරුවනවා. දැන් අපි පරිගණකයට යම්කිසි දත්තයක් ඇතුල් කළාම අර කලින් අපි එහි ඇතුළත් කරලා තියෙන මොදුකාංග වලින් උත්සාහ කරනවා මේ අලුතෙන් ඇතුල් කරපු තොරතුර කුමක්ද කියලා හඳුනා ගන්න. එතකොට ඒක හඳුනා ගන්නේ කල්ැත්තුව එකතු කරලා තියෙන දත්ත සහ අර එහි අන්තර්ගත කරලා තියෙන මොදුකාංගවල ක්‍රියාවලියට අනුරූපීව තමයි දැන් මේ අලුතෙන් ආපු දේ මොකක්ද කියලා සොයලා බලන්න උත්සාහ සමහර වෙලාවට ඒ පරිගණක යන්ත්‍රය ආරක්ෂා කරන්නට අවශ්‍ය මෘදුකාංගය යොදලා තිබුණහම ඒව විසින් අර අලුතෙන් අපි එකතු කරන තොරතුරු වැරදි තොරතුරු හැටියට ඒව හානිදායක තොරතුරු හැටියට අපට සංඥා කරන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ අපි ඇතුළත් කරලා තියෙන මොදුකාංග වලට අනුව තමයි ඒ ඇතුළත් කරලා තියෙන තොරතුරු වලට අනුව තමයි දැන් මේ අලුතෙන් අපි ඇතුල් කරන්නට හදන දේ කුමක්ද කියලා තීරණය කරන්නේ. අන්න ඒ වගේ ඇසින් යම්කිසි අරමුණක් ගත්තහම කනෙන් යම් අරමුණක් ගත්තහම එතනින් එහාට චිත්ත පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ ආපු අරමුණ පිළිගෙන ඊට පස්සේ අරමුණ කුමක්ද කියලා සොයා බලන්න විමසා බලන්න. අන්න එහෙම සොයා බලලා මේ අරමුණ මෙයයි කියලා හරියටම තීරණය දෙන සිතක් ඊළඟට පහළ වෙනවා. ඒ ඒ සිත හඳුන්වනවා වොත්තපන සිත කියලා. ඒ වොත්තපන සිතෙන් තීරණය කරන්නේ මේක බොහොම හොඳ අරමුණක් හැටියට නම් එතනින් එහාට ජවන්සිට පහළ වෙනවා ලෝභ මූලිකව. අන්නේ ජවන්සිට කියලා කියන්නේ මතු අනාගත විපාක ඇති කරන කර්ම ජනිත කරන සිත්. ඒවා තමයි කර්ම ශක්තිය ජනිත කිරීමේ හැකියාව තියෙන්නේ. දැන් අර අරමුණ පිළිබඳව අපි ඒ අරමුණ හොඳ දෙයක්, කැමති දෙයක්, මං ප්‍රිය දෙයක් කියලා අපි තීරණය කළා නම් එතනින් එහාට ලෝභ මූලික සිත් පෙළක් ඇති වෙනවා. මම අකමැති දෙයක් කියලා තීරණය කළා නම් පටිඝ මූලික, ද්වේෂ මූලික සිත් පෙළක් ඇති වෙනවා. ඒ අරමුණ අපට කොහොමද ඇති වුනේ කියලා හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බලන්නට පුළුවන් නම් ඒ බඳු විමසීමක් තුළින් දෙන තීරණය ඥාන සංප්‍රයුක්ත තීරණයක් නිසා එතනින් එහාට ඇතිවන චිත්ත පරම්පරාව විදර්ශනා මූලික කුසල සිත් පෙළක් එතනින් එහාට ඇති වෙනවා ජවන් සිත් හැටියට. දැන් එතකොට අර ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් අරමුණු ගත්තා වුණාට ඒ අරමුණු පිළිබඳව අපේ මනස ප්‍රතිචාර දක්වන විදිහත් එක්කලා තමයි එතනින් එහාට කුසල් ජනිත වෙනවද අකුසල් ජනිත වෙනවද කියලා තීරණය ඒක බාහිර අරමුණ මත නෙමෙයි තීරණය වෙන්නේ. දැන් අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක්කා කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමානව දකිනකොට හැම කෙනෙකුටම එයින් කුසල් සිතක්ද පහළ වෙන්නේ. එහෙම අපට තීරණය කරන්න බෑ. සුප්පබුද්ධ රජුරවන්ට බුදුරජාණන් වහන්සේ දකින්නකොට අකුසල් සිත් පහළ වුණා. ද්වේෂ මූලික සිත් පහළ වුණා. ඊළඟට මාගන්ධයා බැමිණියට බුදුරජාණන් වහන්සේ දකින්නකොට ද්වේෂ මූලික සිත් පහළ වුණා. ඒකට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියලා කියන්නේ යහපත් වූ දර්ශනයක්. ඉෂ්ට රූපයක්. නමුත් ඒ ඉෂ්ට රූපය පාදක කොටගෙනත් අකුසලයන් ජනිත වෙනවා කුමක් නිසාද? ඒ අය ඒ රූපය පිළිබඳව සිතන්නට ප්‍රතිචාර දක්වන්නට ඇබ්බැහි වෙලා සිටින රටාව. දේවදත්ත හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පිළිබඳව පෙර භවයේ ඇති කරගත්තු වෛරය හේතු කොටගෙන උන්වහන්සේ දකින්නකොට ප්‍රසාදනීය හැඟීමක් ඥාන සංප්‍රයුක්ත හැඟීමක් වෙනුවට ඒ පිළිබඳව පටිඝ මූලික හැඟීමක් තමයි ජනිත වුනේ. ඒ ජනිත වෙච්ච නිසා බුද්ධ දර්ශනය තුලින් ඒ අයගේ සිත්වල අකුසල් ජනිත වෙන්නට පසුබිමක් හදාගත්තා. එහෙමනම් අපිට තීරණය කරන්න බෑ අරමුණ හොඳ වෙච්ච පමණට අරමුණ ඉෂ්ඨාරම්මණයක් වෙච්ච පමණට ඒකෙන් අපට යහපතක් වෙනවා කියලා යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා තීරණය වෙන්නේ අපි ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වන විදිහ අනුව. දැන් එතකොට සති කියලා කියන්නේ එහෙම නැත්නම් අපි සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ ධර්මානුකූලව ගත්තහම මෙන්න මේ අරමුණ සහ සිත අතර ඇතිවෙන ක්‍රියාවලිය. බාහිරින් අපි අරමුණක් දැක්කා ඒ දැකපු අරමුණ පිළිබඳවත් අපට අවධානය තියෙන්නට ඕන. ඒ වගේ මේ අරමුණ පිළිබඳව අපේ සිත ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳවත් අපට අවධානය තියෙන්නට ඕන. මේ දෙකම ගැන අවධානය තිබුණොත් තමයි අරමුණ සහ සිත අතර මේ ක්‍රියාවලිය යෝනිසෝ මනසිකාරයෙන් දකින්නට පසුබිමක් හැදෙනවා. අපි කියවනේ දැන් යෝනිසෝ කියලා කිව්වේ එහි මූලය හේතුප්‍රත්‍ය වශයෙන් කොහොමද දේවල් සිද්ධ වෙන්නේ කියලා අවධානය යොමු කිරීම තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. එතකොට හේතුප්‍රත්‍ය වශයෙන් අර අරමුණට අපේ සිත ප්‍රතිචාර දක්වන විදිහ එතකොට මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය හේතුඵල වශයෙන් හරියට දකින්න පූර්ණ අවධානය යොමු කරන්නට පුළුවන් නම් එය තමයි සිහිය කියලා කියන්නේ. ඒ හේතුඵල වශයෙන් දැකීම කරන්නේ සම්පජඤ්ඤේ ප්‍රඥාවේ. නමුත් ඒ සම්පජඤ්ඤේ අවදි වෙන්නට අවශ්‍ය මූලික අවධානය. ඒ අවධානය විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද ඒ අවධානය යොමු කිරීමේදී අපි අර පෙරගත්තු සංඥා සටහන් වලින් නම් මේක තීරණය කරන්නට යන්නේ එතනදී අපිට නිවැරදිව දකින්නට බෑ උදාහරණයක් හැටියට දැන් අපි කිව්වේ අර පරිගණක යන්ත්‍රයේ කලින් යොදලා තියෙන දත්තානුව කලින් යොදලා තියෙන මොදුකාංග අනුව අපට අවශ්‍යම දෙයක් අපි ඒකට එකතු කරන්න ගියා වුණත් ඒක එකතු කරන්න එපා ඒක අනතුරු සහිතයි කියන පණිවිඩයක් එන්නට පුළුවන් ඒ කුමක් නිසාද? අර ඇතුල් කරලා තියෙන ඒවයින් තමයි තීරණය කරන්නේ මේ අලුතෙන් එන එක හොඳද නරකද කියලා. එතකොට නිවැරදි වැට නිවැරදි දෙයක් එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද කල්ලාතු එකතු කරලා තියෙන දත්ත අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. අපේ මනසේ කල්ලාතු අපේ අපේ මනසේ උපාදාන කරගෙන ඉන්න යම් යම් තොරතුරු දත්ත අපේ හිතන්න පුරුදු වෙලා තියෙන රටාව අපේ මනස හසුරුවලා තියෙන විදිහ අනුව තමයි අපිට යම් අරමුණක් පිළිබඳව එකවරම තීන්දුව తీරන ගන්නට අපේ සිත පෙළඹෙන්නේ. අන්නේ සුපුරුදු ඇබ්බැහියට යන්නේ නැතිව ඒ සුපුරුදු විදිහට పూర్ව උපාදානයන් මත අභිනව අරමුණ පිළිබඳව තීරණය කරන්නට යන්නේ නැතුව අනාගත උපකල්පන මත අරමුණ ගැන තීරණය කරන්නට යන්නේ නැතිව ඒ පවතින ස්වභාවයේ හේතුඵල අනුව එය දකින්නට අවශ්‍ය අවධානය යොමු කිරීම තමයි සම්මා සතියෙන් සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ ක්‍රියාවේදී සමහර කෙනෙක් කියනවා අතීතය ගැන හිතන්න එපා. අනාගතය ගැන හිතන්න එපා. වර්තමානයේ විතරක් සිත පවත්වා. ඒක නෙමෙයි මේ කියන්නේ. අතීතය ගැන හිතන්න එපා නම් දැන් එතකොට යෝනිසෝ මනසිකාරය කියලා මනසිකාරයද කියන්නේ මෙනෙහි කරනවා, සිතනවා, කල්පනා කරනවා. අනාගතේ කරන්නට යන දෙයක් පිළිබඳව ඕනනම් කල්පනා කරන්නටත් පුළුවන්, ඉක්ම අතීතය ගැන කල්පනා කරන්නටත් පුළුවන්. එතකොට කල්පනා නොකර ඉන්නව නෙමෙයි. මේ කියන්නේ කල්පනා කිරීම, ඒ සිතීම සිහියෙන් නුවණින් කරන්නටයි. එතකොට යෝනිසෝ මනසිකාරය ඒ නිසා අපි වරදවා වටහා නොගත යුතුයි. අපි අර මුලිනුත් සිහිපත් කළේ සමහර காரணා පැහැදිලි කරනකොට අපි ඒවා පිළිබඳව වැරදි වැටහීමක් ඇති කරගන්නවා. වර්තමානයේ ජීවත් වෙනවා වර්තමානයේ සිත පවත්වනවා කියන එක සිහිය සම්බන්ධව නිවැරදි කතාවක්. සිහිය පැහැදිලි කරන්න ඒක හොඳ විග්‍රහයක්. නමුත් ඒ වර්තමානයේ පවතිනවා කියන එකෙන් අදහස් කරන්නේ අතීතය සිහි කරන්නේ කියන එක නෙවෙයි. අතීතය සිහි කරද්දී මම මේ වර්තමානය තුල ඉඳගෙන අතීත අරමුණු සිහි කරනවා කියන ඒ අවදිමත් බව තියෙන්නට ඕන හේතුඵල වශයෙන් එතන සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන අවධානය යොමු කරන්න. ඒ අවදිමත් බව නොතිබුණොත් අපි අතීතය සිහි කරන්න ගියාම අපි ඒ අතීතය තුල ගිලෙනවා, එය භුක්ති විඳිනවා. වර්තමාන ස්වභාවය නොපෙනී යනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් ඊයේ දවසේ සිද්ධ වෙච්ච සිදුවීමක් අද දවසේ ඇඳේ ඉඳගෙන කෙනෙක් කල්පනා කරනවා. ඇඳේ හාන්සි වෙලා. එතකොට දැන් ඊයේ සිද්ධ වෙච්ච සිද්ධියේදී Tamanට ටිකක් හිත රිදුණා. දැන් ඇඳේ හාන්සි වෙලා ඉඳගෙන හාන්සි වෙලා අර ඊයේ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන කල්පනා කරනකොට ඒ පිළිබඳව අපට සිහියෙන් හිතන්නත් පුළුවන් අසිහියෙන් හිතන්නත් පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නත් පුළුවන් අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නත් පුළුවන්. එතකොට ඊයේ සිද්ධිය ගැන අපි සිහියෙන් දකින්නේ කොහොමද? අසිහියෙන් දකින්නේ කොහොමද? අසිහියෙන් අපි ඒ පිළිබඳව හිතනකොට ඒ ඊයේ සිද්ධිය අපට මතක් වෙනවා. එතනදී සිදුවෙච්ච සෑම දෙයක්ම අපට සිහිපත් වෙනවා. එහෙම නැත්නම් මතකයට එනවා. නැවත නැවත ඒවා කෙරෙහි අවධානය යොමු වෙනවා. නමුත් ඒ එසැනින්ම ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් අපි එහිදී උපාදාන කරගත්තු ටික තමයි සැනකින් මතුවේ. එතනදී අපිට වේදනා වශයෙන් ඇති උනේ දෝමනස්සයක් නම් අපට ඒ දොම්නස මේ මොහොතෙත් මතුවෙනවා. අපට ඒ පිළිබඳව ඊයේ ඇති උනේ පටිඝයක් නම් අද මේ මොහොතෙත් ඒ පටිඝ සංප්‍රයුක්ත මනෝභාවයන් චේතනාවන් තමයි පහළ වෙන්නේ. දැන් මොකද්ද එතකොට සිද්ධ වෙන්නේ? අපි වර්තමානයේ මේ ඇඳේ ඇලවෙලා විවේකීව ඉඳගෙන අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීමක් ස්මරණය කරනවා කියන මේ හේතුඵල ක්‍රියාවලිය ගැන අවධානය ගිලිහිලා ගිහිල්ලා ඊයේ සිද්ධ වෙච්ච සිද්ධිය දැන් මනසින් නැවත නැවත තලු මරමින් විඳිනවා. පූර්ව උපාදානයේ භුක්ති විඳිනවා. එතකොට අපට මේ සිද්ධ වෙන වර්තමාන ක්‍රියාවලිය පැහැදිලිව තේරුම් ගන්නට බැරි වෙනවා. මොකද අපි ඇත්තටම මානසික වශයෙන් එතකොට ජීවත් වෙන්නේ අතීතය භුක්ති විඳින්නේ. එතකොට වර්තමානයේ අපි හිටියට වර්තමානයේ තුල අවධානය නැහැ. අතීත අරමුණු කෙරෙහි අවධානය පවත්වමින් ඒවා භුක්ති විඳින්මින් තමයි දැන් මේ පවතින්නේ. දැන් මේක වරදවා වටහා නොගත යුතුයි අපට අතීතයට යන්න බෑ ඒ අතීතාරම්මන සියල්ලක් නිරුද්ධ වෙලා ඒවා සැනකින් අනිත්‍ය ධර්මතාවය අනුව ඒ කිසිවක් දැන් ඉතුරු වෙලා නැහැ හැම දෙයක්ම අහෝසි වෙලා දැන් මේ මොකද්ද කරන්නේ ඒක නැවත නැවත ආවර්ජනා කරනවා මෙනෙහි කරනවා මානසිකාර කරනවා අන්න නැවත නැවත මෙනෙහි කිරීම හැබැයි මෙනෙහි කරන්නේ සිහියෙන් නෙවෙයි සිහියෙන් නොවනකොට අපට යෝනිසෝ මානසිකාරයක් වෙන්නේ නැහැ අර හේතුඵල වශයෙන් එහි මූලය, එහි උත්පත්තිය දකිමින් නෙමෙයි දැන් අපි මේ මෙනෙහි කරන්නේ. එතකොට අපිට නොදැනුවත්වම අපි අතීතය භුක්ති විඳින තැනකට ඇද වැටෙනවා. අනාගතය සම්බන්ධවත් අපිට ওই සිද්ධිය ওই විදිහම වෙනවා. අනාගතයේ යම් යම් දේවල් කරන්න හිතන දේ, සැලසුම් කරන දේවල් ගැන කල්පනා කරනකොට වර්තමානය තුළ සිද්ධ වෙන මේ ක්‍රියාවලියෙන් මනස ගිලිහිලා ඒ අනාගත උපකල්පන තුළ අපි හිර වෙනවා සමහරවිට. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් දරුවන්ගේ අනාගතය කුමක් වෙයිද? ඒගොල්ලන්ට අපි නැති කාලෙක පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද? අපි නැති කාලෙක ඒගොල්ලන්ට කාගේවත් හවුහරණක් නැති වෙයිද? දැන් තාම එහෙම සිද්ධ වෙලා නැහැ. නමුත් මේවා සිතනකොට මවගේ පියාගේ මනසට මහා භීතියක් මතුවෙනවා නම් කම්පනයක් මතුවෙනවා නම් ලොකු චිත්ත පීඩාවක් මතුවෙනවා නම් දැන් ඒ සිත් ඇහුල මතුවෙන්නේ කුමක් නිසාද? තවම සිද්ධ වෙලා නැති අනාගතයේ සිදු වේවියයි හිතන කරුණක් නිසා ඒ හිතන දේ අපි දැන් මේ මොහොතේ භුක්ති විඳිනවා. එතකොට ඇත්තටම මම මේ වර්තමානයේ ඉඳගෙන අනාගතයේ විය හැකි දෙයක් ගැන සිතමින් ඉන්නවා කියන අවධානය ගිලිහෙනවා. ගිලිහලා ගිහිල්ලා අනාගතයේ භුක්ති විඳින තැනකට අපි නොදැනුවත්ව අවතීර්ණ වෙනවා. අන්න එතකොට අපි කරන්නේ මොකක්ද? අයෝනිසෝ මනසිකාරය. සිහියෙන් නුවණින් නෙමෙයි ඒ සිද්ධිය ගැන හිතන්නේ අසිහියෙන් අනුවණින් යුක්තව. එහෙමනම් සති කියලා කියන්නේ සිහියෙන් කරන්නේ කුමක්ද? අරමුණත් ඒ අරමුණ හා සම්බන්ධව ක්‍රියාත්මක වෙන මනෝභාවයත් කියන මේ ආධ්‍යාත්මික ආයතනය සහ බාහිර ආයතනය එකට සම්බන්ධ වෙලා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලිය ගැන පූර්ණ අවධානය පවත්වා ගන්නට උත්සාහ කිරීම. ඉතින් මෙච්චර ගැඹුරින් අපිට එකවරම කරන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් අපට අඩුතරමින් පුළුවන් වෙන්නට ඕන අරමුණක් ඇසින් ගන්නකොට ඒ ඇසින් ගන්න අරමුණට අනුව මගේ මනසට මොනවද වෙන්නේ? ඒ කණෙන් අහන ශබ්දය ඇහෙනකොටම මගේ මනසට මොකද වෙන්නේ? මගේ මනස ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද කියන කාරණේ ගැන මූලික වශයෙන් අපේ අවධානය පවත්වන්නට පුහුණු කරන්න. එතකොට මෙතෙක් අපි සසරේ පුරුදු වෙලා තියෙන්නේ ඒ ඇසෙන් බලන දේට අවධානය යොමු කරනවා. කනෙන් අහන දේට අවධානය යොමු කරනවා. ඒකත් අපි කැමති නම් විතරයි. නැත්නම් අකමැති නම්. අකමැති නම් ඒත් අපි අවධානය යොමු කරනවා පටිඝමූලිකව. කැමති නම් අපි තෘෂ්ණා මූලිකව අවධානය යොමු කරනවා. අපි තෘෂ්ණා මූලිකව අවධානය යොමු කරන දේවල් නැවත නැවත අපේ සිතට එනවා. මානසිකාර වෙනවා ඉබේම. ඒක ඒක නැවත නැවත අපි මෙනෙහි කරන තැනකට පෙළඹෙනවා. අපි අකමැති දේවලුත් අපිට මනසින් අයින් කරන්න බෑ අමතක කරන්න බෑ ඒකම නැවත නැවත මෙනෙහි වෙනවා දැන් එතකොට අපේ පාලනයෙන් තොරව යම් යම් දේවල් මතක් වෙන තැනට කල්පනා වෙන තැනට හිතෙන තැනට අපි යොමු වෙන්නේ ඇයි යෝනිසෝ මනසිකාරයෙන් තොර නිසා යම්කිසි කෙනෙක් දැන් අර ඊයේ වෙච්ච සිද්ධිය ගැන සිහියෙන් හිතනවා නම් ඒතනත්තාට ඊයේ වෙච්ච සිද්ධිය සිහි කරන්න පුළුවන් එතනදී ඇතිවෙච්ච රූප වේදනා සංඥා සංඛාර විඥාන සියල්ලක්ම මෙනෙහි කරන්නට පුළුවන් මානසිකාරයෙන් මතු කරගන්නට පුළුවන් හැබැයි ඊයේ ඒ වෙලාවේ අපේ සිත කුපිත වුණාට දැන් මේ මොහොතේ සිත කුපිත කරගන්නේ නැතිව ඊයේ සිද්ධිය ගැන සිතන්නට පුළුවන් ඊයේ ඒ මොහොතේ අපට නොමනාපයක් ඇති වුණාට දැන් මේ මොහොතේ ඒ සම්බන්ධව හිතලා ඒක භුක්ති විඳලා නැවත නොමනාපයක් ඇති කරගන්නේ නැතිව ඊයේ මෙහෙම සිද්ධියක් වුණා එතෙන්දි මගේ හිත රිදුණා මට එතෙන්දි තරහ ආවා මම එතෙන්දි මේ තරම් චිත්ත පීඩාවක් වින්දා කියලා හරියටම අපි චිත්‍රපටයක් ටෙලිනාට්‍යයක් නැවත විකාශනය කරලා බලන්න වගේ අර සිද්ධ වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම අපට නැවත නැවත මානසිකාරය කරන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් හැබැයි සිතට ආවේගයක් මතුවෙන්නේ නැතිව මම ඊයේ වෙච්ච සිද්ධිය ගැන මේ සිහි කිරීමයි කල්පනා කිරීමයි කරන්නේ කියන අවදිය අවදිමත් බව ඇතිව අන්න ඒකටයි වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ. ඒතකොට සිහි කරලා තියෙන්නේ අතීතය ගැනයි. නමුත් ඒතනත්තා මේ වර්තමාන ක්‍රියාවලිය දකිමිනුයි ඒක සිහි කරන්නේ. සිහි කරලා තියෙන්නේ අනාගතය ගැන. හැබැයි ඒ අනාගත සිහි කරන්නේ මේ වර්තමානයේ සිද්ධ වෙන ක්‍රියාවලිය දකිමින්. අන්න එනිසයි සතිය ගැන කතා කරනකොට වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ. එහෙම නැතු අතීතය සිහි කරන්නේ අනාගතය ගැන සැලසුම් හදන්නේ කියන එක නෙමෙයි. එහෙම අතීතය ගැන හිතන්නේ නැතුව මිනිසුන්ට ජීවිතේ පවත්වන්නට පුළුවන් කමක් නැහැ. අතීතයෙන් තමයි අපි යම් යම් දේ පිළිබඳව පාඩම් ඉගෙනගෙන වර්තමානයේ සකස් කරන්නේ. අනාගතය ගැන හිතන්නේ නැතුව සැලසුම් කරන්නේ නැතුව එනේන විදිහට ජීවත් වෙන්න උත්සාහ කළොත් ඒ තනත්තාගේ ජීවිතයේ කිසිදු සැලැස්මක් නැති වෙනවා. විශේෂයෙන් බෞද්ධයෙක් හැටියට ඊළඟ භවය ගැන නිවන් දකින ක්‍රමය ගැන ඒ නිවන් දකින තෙක් සසර පවත්වා ගත යුතු රටාව මේ සියල්ලක් සැලසුම් කරගන්නට ඕන. තමන්ගේ ප්‍රාර්ථනාවට අනුකූලව. එතකොට එතන නෙමේ ගැටලුව තියෙන්නේ. ඒ අතීතය අනාගතය අපි උපාදාන කරමින් භුක්ති විඳින්නට යන තැන අපි වර්තමාන ක්‍රියාවලිය ගැන අවධානයෙන් ගිලිහීමයි තියෙන ගැටලුව. එතකොට අපි යථාර්ථය නෙමේ දකින්නේ. ඒ නිසා සති කියලා කියන්නේ මෙන්න මේ විදිහට අරමුණත් සිතත් අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන රටාව අරමුණ ගනිද්දී සිත ඒකට ප්‍රතිචාර දක්වන විදිහ මේ දෙපසම පිළිබඳව අවදිමත් බව පවත්වා ගැනීම තමයි සතිචෛතසිකයෙන් කෙරෙන්නේ. ඊළඟට සම්පජඤ්ඤය කියලා කිව්වේ විමසිලිමත් ප්‍රඥාව. ඒ කියන්නේ අපිට යම් කිසි දෙයක් දිහා බලන්නට පුළුවන් එතරම් විමසිලිමත් බවකින් තොරව. සමහර වෙලාවට අපිට හොඳ විමසිල්ලෙන් බලන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු යම් කිසි කෙනෙක් යම් ආයතනයක ක්‍රියාත්මක වෙන උපකරණයක් දිහා එය ඉගෙන ගැනීමේ අදහසින් බලා ඉන්නවා. එතකොට අතපත ගන්න යන්නේ නැහැ. නමුත් මේක ඉගෙන ගන්න ඕන කියන අදහසින් ඒ පිළිබඳව බලනවා. එහෙම බලනකොට තමයි ඒතනත්තාට එය ක්‍රියාත්මක වෙන රටාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒක පණ ගන්නවන්නේ කොහොමද? ඒක නවත්වන්නේ කොහොමද? වේගය අඩු වැඩි කරන්නේ කොහොමද? මේ හැම දෙයක් පිළිබඳවම ඔහුට යම්කිසි වැටහීමක් ඇති වෙන්නට පටන් ගන්නවා. කුමක් නිසාද? ඒ ඉගෙන ගැනීමේ අදහසින් ඒ දිහා බලන්නේ. එහෙම නැති සාමාන්‍ය පුද්ගලයෙක් ඇවිදින් අර උපකරණය දිහාම බලා ඉන්නට පුළුවන්. ඉතින් ඒ ක්‍රියාත්මක වෙන රටාව දිහා බැලුවට ඔහුට ඒ බඳු වැටහීමක් ඇති වෙන්නේ නැහැ. කුමක් නිසාද මේක ඉගෙන ගන්නට ඕන කියන විමසිලිමත් බව ඔහු තුල නැති නිසා. අන්න ඒ වගේ ඒ යමක් ඉගෙන ගන්නට ඕන කියලා බලනකොට අපි විශේෂ අවධානයකින් විශේෂ විමසිලිමත් බවකින් බලනවානේ. අන්න ඒ වගේ අපි ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් ගන්නා අරමුණු පිළිබඳ විමසිලිමත් බවකින් අපට බලන්නට පුළුවන් එහිදී ක්‍රියාත්මක වෙන චිත්ත ක්‍රියාවලිය පිළිබඳ විමසිලිමත්ව බලන්නට පුළුවන් තමයි අර බාහිර අරමුණ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරයත් අපේ සිත හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරයත් පැහැදිලිව අපට පෙනෙන්නට ගන්නෙ දැනෙන්නට ගන්නෙ ඒ බඳු විමසිලිමත් බවකින් තොරව අපි බලාගෙන හිටියොත් නිකාම බලන් ඉන්න පුළුවන්. නිසා සම්පජඤ්ඤ කියලා කියන්නේ අන්න ඒ බඳු විමසිලිමත් ප්‍රඥාවකින් බැලීම. ඒ තුලින් තමයි ප්‍රඥාව අවදි එතකොට මෙන්න මේ කියන සති සම්පජඤ්ඤ කියන ಗುಣ දෙක අපේ සිතේ අවදි කරගනිමින් අර මානසිකාරය මෙනෙහි කිරීම, කල්පනා කිරීම, සිතීම, අරමුණට අවධානය යොමු කිරීම කරන්නට පුළුවන් නම් අන්න ඒ වැඩපිළිවෙල තමයි යෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් කුමක්ද සිද්ධ වෙන්නේ? අපි හැඟීම් වලට වහල් නොවි අතීතයේ අපි යම් යම් දේවල් උපාදාන කරගත්තු විදිහට දේවල් ගන්නෙ නැතිව අනාගතය ගැන උපකල්පනය කරගත්තු විදිහට දේවල් භුක්ති විඳින්නේ නැතිව සැබවින්ම වර්තමානයේ දේවල් ක්‍රියාත්මක වෙන රටාව හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් මතු කොට දකින්නට අපට පුළුවන් වෙන්නේ මේ කියන යෝනිසෝ මනසිකාරය. මනසිකාරයේ තියෙන්නට ඕන මෙනෙහි කිරීම, කල්පනා කිරීම, සිතීම. එහෙම කල්පනා කරන්නේ සිතන්නේ නැත්නම් අපට යමක් පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට කල්පනා කිරීම සිතීම වැරද්දක් නැහැ. අතීතයේ හෝ අනාගතයේ පිළිබඳව අතීතය පිළිබඳව මෙනෙහි කිරීම අනාගතය ගැන දේවල් උපකල්පනය කිරීම වරදක් නෙමෙයි. ඒ යෝනිසෝ මනසිකාරයක් වීමයි වැදගත් එතකොට එහෙම නොවුණු ගමන් අපි බොහෝ දේවල් අතීතයෙන් භුක්ති විඳිනවා නැත්නම් අනාගත උපකල්පනවල අපි හිර වෙලා භුක්ති විඳිනවා. පෙර අපට හුඟක් උදව් උපකාර කරපු අපි අපි සමග සමීපවම හිටපු මිතුරෙක් දීර්ඝ කාලයක් ඇසුරෙන් ඈත් වෙලා ඉඳලා යලි අපි වෙත පැමිණෙනකොට දුටු සැනින්ම අපට මොකක්ද හිතෙන්නේ? ආ මේ මගේ මිත්‍රයා එන්නේ කියලා අපට ලොකු කෘතවේදීත්වයකින් මිත්‍රශීලීත්වයකින් තමයි අපි එතනත්ත පිළිගන්නේ. නමුත් සමහර වෙලාවට එතනත්ත එන්න පුළුවන් වෙන කෙනෙකුගෙන් මුදල් අරගෙන හෝ වෙන කෙනෙකුගේ බහට රැවටිලා හෝ අපිට යම්කිසි අනර්ථයක් කරන්න පැමිණෙන්න පුළුවන්. එතකොට මේ අනර්ථය කරන්නට ආවා කියන එක අපිට පෙනෙන්නේ නැතුව යනවා ඔහුගේ සතුරුකම අපට නොපෙනී යන කුමක් නිසාද? අර පෙර ඔහු අපට කරපු යහපත අපට කරපු උපකාර ඒ මිත්‍රශීලීත්වය ඒවා උපාදාන කරගෙන ඒවා තුලින් ඔහු දිහා බලන්නට ගියාම වර්තමාන తත්වය අපට නොපෙනිය. ඊට පස්සේ ඔහු ටික දවසක් අපි සමග ඉඳලා කරන්නට ආපු අනර්ථයත් කරලා නික්ම ගියාට පස්සේ තමයි අපිට හිතෙන්නේ මට මේක තේරුන්නේ නමුත් ඇත්තටම ඔහු hina වුණු විදිහ නම් වෙනස් වෙනදා වගේ නෙමෙයි ඔහු කතා කරපු විදිහ වෙනස් බලපු විදිහ වෙනස් අහපු ප්‍රශ්න වලට උත්තර දීපු විදිහ වෙනස් නමුත් ඉතින් මම ඒව ගැන එච්චර එහෙම හිතුවේ නැහැනේ දැන් එතකොට ඔහුගේ සතුරුකම ප්‍රකට වෙන කායික ඉරියව් මොහුනේ ඉරියව් සිනහව හැසිරීම පිළිතුර දැසේ බැල්ම නොයෙක් දේවල් තිබිලා තියෙනවා මොහු අපට හිතවත්කමකට ආවේ කියලා ඔහුගේ සතුරුකම ප්‍රකට වෙන ඕනතරම් සංඥා සටහන් එහි තිබිලා තියෙනවා. ඒකක්වත් අපට පැහැදිලිව නොපෙනුනේ කුමක් නිසාද? වර්තමාන සටහන් වලින් නෙවෙයි අපි ඔහු දිහා බැලුවේ අතීත සටහන් වලින්. අන්න සිහියෙන් තොර වේ. එනිසා සති සම්පජඤ්ඤයෙන් යුක්තව යෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ පැමිණෙන අරමුණ අපි ඒ සම්බන්ධව කලින් හිතලා තියෙන දේවල් අනුව නෙමෙයි අර පරිගණකයේ ඇතුළත් කරලා තියෙන කලින් ඇතුළත් කරලා තියෙන මොදුකාංගවලට අනුව දැන් එන දත්ත පිළිබඳ තීන්දුව తీරන ගන්නා වගේ නොවේ අපේ මනස පුළුවන් පුහුණු කරන්නට අපි මෙතෙක් කාලයක් කරලා තියෙන්නේ පරිගණකයේ කරපු විදිහේ වැඩක් තමයි. ඒ කියන්නේ එන එන අරමුණ පිළිබඳව ඒ අතීතයේ එකතු කරලා තියෙන සංඥා සටහන් වලට අනුව තමයි කල්පනා කරන්නේ, තීරණ ගන්න. එතකොට අපිට මේ අතීතයේ භුක්ති විඳීමෙන් නිදහස් වෙන්න බෑ. මේ සති සම්පජඤ්ඤය තුලින් කරන්නේ මේ අතීතයේ භුක්ති විඳිනව වෙනුවට වර්තමානයේ සිද්ධ වෙන ක්‍රියාවලිය හරියට තේරුම් ගැනීම අරමුණත් සිතත් මේ අරමුණ සහ සිත එකතු වීමෙන් ආධ්‍යාත්මික බාහිර ආයතනවල එකතු වීමෙන් මේ ලෝකය නිර්මාණය වෙන්නේ ඒ ලෝකය යහපත් එකක් වෙනවද විනාශකාරී එකක් වෙනවද විදර්ශනා පූර්වාංගමෝද අපි ලෝකේ දිහා බලන්නේ එහෙම නැත්නම් හැඟීම් මූලිකවද කියලා තීරණය වෙන්නේ මේ මොහොතේ අපි ප්‍රතිචාර දක්වන ආකාරයත් එක්ක. ඒ නිසා සිතීම, කල්පනා කිරීම, මෙනෙහි කිරීම නෙවෙයි වරද තියෙන්නේ. එය පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් සිතන්න මෙනෙහි කරන්නට පුහුණු නොවීමයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නා වූ දක්නා වූ තැනත්තාටයි මම මේ ආශ්‍රව ප්‍රහාණය කිරීම ගැන දේශනා කරන්නේ එසේ නොදන්නා වූ නොදක්නා වූ තැනත්තාට නොවේ එතකොට දැන් අද ධර්ම දේශනාව තුළින් අපි මේ පිළිබඳව යම් දැනුමක් මේ ඇති කරගත්තා මේ දැනුම ඇති කරගත්තු පමණට දැක්මක් ඇති වෙන්නේ නැහැ දැන් අපි උත්සාහ කරන්න ඕන මේ දැනුම පාදක කොටගෙන මේවා පිළිබඳව තවත් දේශනා අහලා පොතපත කියවලා සතිය කියන්නේ මොකක්ද සම්පජඤ්ඤය කියන්නේ මොකක්ද මේවා පිළිබඳව නැවත නැවත හිතලා සාකච්ඡා කරලා ඊට පස්සේ මේ කියන විදිහට සිහිය සහ විමසිලිමත් නුවණ අවදි කරන්න අපි ටික ටික පුහුණු වෙන්න ඕන අරමුණු ගැනීමේදී කොහොමද මේ ගුණාංග අවදි කරන්නේ ඒ ගුණාංග අපි පොතෙන් ඉගෙන ගත්තට වචන වශයෙන් ඉගෙන ගත්තට මනෝභාවයන් වශයෙන් චෛතසික වශයෙන් කොහොමද අපි තේරුම් ගන්නෙ? එහි එහි ගුණය කොහොමද මනසට දැනෙන්නේ? ඒවා දැනගෙන අවදි කරන්නේ කොහොමද? අන්න එහෙම දීර්ඝ කාලයක් අපි ප්‍රගුණ කරනකොට තමයි අපිට සති සම්පජඤ්ඤේවත් යෝනිසෝ මනසිකාරයෙන් යමක් පිළිබඳව මෙනෙහි කිරීම පිළිබඳව දැක්මක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. අන්නේ දැනුම සහ දැක්ම පූර්ණ වෙන පූර්ණ වෙන තරමට තමයි යෝනිසෝ මානසිකාර ක්‍රියාවලිය තුළින් අපට ලෝකය નિවරදිව අවබෝධ කරගන්නට සති සම්පජාඤ්ඤය අවදි කරන්නට හැකියාවක් ලැබෙනවා.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 දෙදෙනා ඇතුළු මියගිය සියලු ඥාතීන්ගේ භවගමන සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ රූපසිංහ මෑණියන්ගේ දූ දරුවන් ඒ වගේම මානෙල් සේනාධීර මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් දියණියන් බෑණනුවන් ඇතුළු ඒ පින්වත් පිරිස අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් දේශකයන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්න.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 මිය පරලෝ යන්නට යෙදුණු ජොසෆින් රූපසිංහ මෑණියන් ඒ වගේම මානෙල් සේනාධීර මහත්මිය ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම පෙරවන් සරණයි